ඊළඟට ආනන්ද මහින්කන්ද මහත්මයා සිරන් සර්ණයි ස්වාමීන් වහන්සේ මේ අතරම බොහොම හොඳ ධර්ම දේශනාවක් අදත් අපි ඇහුවේ ස්වාමීන්සර ඔබ වහන්සේ ඉස්සෙල්ලා මතක් කරපු අර කවුද මහත්මියගේ ප්‍රශ්නයකට උත්තරයක් දුන්නනේ අනිත්‍ය බව ස්වාමීන් වහන්සේ එතෙන්දී ඇත්තටම අපි අනිත්‍ය ගැන අපි අපි ගැඹුරින් සලකලා බලනකොට මේ තියෙන දේක අනිත්‍යයකට වඩා මේ ස්කන්ධවල අනිත්‍යක් පංච උපාදාන ස්කන්ධ අනිත්‍යක් ගැන නේද වැඩියෙන්ම බැලිය යුත්තේ කියන ප්‍රශ්නයක් වඩා මතුණා සංහස. එහෙම නේද අපි ඒක බලන්න ඕනේ අත්‍තර. මේ කියන්නේ අපේ විශේෂම අපේ වේදනා සංඥාවල අනිත්‍ය භාවය නේ ස්වාමීන් වහන්සේ. මෙහෙමයි දැන් පංචස්කන්ධයේ අනිත්‍ය බවක් දකින්න ඕන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව දකින්න. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඉතින් මහ ගොඩක් දේවල් නෙමෙයි උපාදානයේ අනිත්‍ය බව. අපි එතන පංච කියන වචනේ දැම්මට ඒ පහක් හැටියට රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංඛාර උපාදාන, විඥාන උපාදාන කියලා කොහොම ගත්තත් අන්තිමට උපාදානනේ. එතකොට උපාදාන කියන එක එක ධර්මතාවයක්. එහෙම නැත්නම් එක සංස්කාරයක්. එතකොට අවසානයේ අපට උපාදානය නැමැති සංස්කාරයේ අනිත්‍ය බව දකින්නට ඕන. ඒ වගේම අර පංචස්කන්ධෙහිත් අනිත්‍ය බව දකින්නට ඕන. ඉතින් එතකොට ස්කන්ධවල කියන්නේ සාමාන්‍ය වේදනා සංඥා චේතනාවල නේද? චේතනා. ඔව්. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥානවල අනිත්‍ය ස්වභාවය. එතකොට මේ අනිත්‍ය ස්වභාවය අපට වැටහෙන්න වැටහෙන්න තමයි මෙතන උපාදාන කරන්න දෙයක් නැහැ කියන එක හරියට පැහැදිලි එහෙම නැතුව දැන් අපිට දැන් අවසානයේ අපි දුරු කරන්න නැත්තේ උපාදානය තමයි. හැබැයි ඒ උපාදානය දුරු කරන්න නම් ඒ උපාදානය කරනු ලබන ඒ සංස්කාර ධර්මවල අසාර බව, નિસරු බව අපට වැටහෙන්න ඕන. මොකද උපාදානය කියලා කියන්නේ අපේ මනෝමූලික කාරණයක් නේ. එතකොට මේ මනෝමූලික කාරණය පදනම් වෙලා තියෙන අවිද්‍යාව මත. ඒ කියන්නේ මේ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොවැටහෙන ගතිය මත. එතකොට අවසානයේ දැන් උපාදානය හේතු කොටගෙන මේ සංස්කාර ධර්මනේ ක්‍රියාත්මක වෙන්නේ. පංචස්කන්ධයෙන් අවසාන ක්‍රියාත්මකන පංච උපාදානයේ හේතු කොටගෙන යලි යලි පංචස්කන්ධ නිර්මාණය වීමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ පංචස්කන්ධයන් නිර්මාණය වෙන්නේ ඇයි? ඒවැ වටිනාකමක් දකින නිසා. ඒවැ වටිනාකම දකින නිසා තමයි ඒවා පිළිබඳව මේ සංකල්ප උපාදාන කරගෙන. එතකොට අවසානයේ ඔබතුමා කියන තැන තමයි කැඩෙන්න ඕන. හැබැයි එතන කැඩෙන්න අපි අල්ලගෙන තියෙන ඒවා ඒවා තියෙන නිස්සාරත්වය දකින්න ඕනේ. දැන් දැන් එතකොට ඔබතුමාට හිතෙන්න පුළුවන් දැන් මම අර මුලින් කියපු කතාවට හාත්පසින් වෙනස් දෙයක් නේද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් මම මුලින් කිව්වා කාන්තාවක් දිහා බලනකොට ඒ කාන්තාව කෙස්ලොම් නියදත් ආදී වශයෙන් කඩ කඩ බලන එකට වඩා අපි උත්සාහ කරන්න ඕන තමන්ගේ සිත දිහා බලන්න. ඒ මොකද තමන්ගේ සිතත් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන සංස්කාර ධර්ම පද්ධතියක් දැන් මෙතන මේ ගොඩ නැගෙන්නේ. එතකොට අතනදී කාන්තාව මේ අසුබ වශයෙන් පටික්කුල වශයෙන් බලන්න එපා කියන එක නෙමෙයි. ඒකත් අපිට වැදගත් වෙන හැබැයි ඒක දිහා බලන්න මෙතන ලෙහාගෙන ඉන්නට. එතන ලෙහාගෙන මනස නිරවුල් කරගෙන ඉන්න ඕනේ. දැන් එතකොට දැන් අපි දැන් අපි මේ දැන් කතා දැන් මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට අපි ඍජුවම එන්නේ මනසේ ගොඩනැගෙන ස්වභාවය සහ මානසික ක්‍රියාකාරීත්වය ගැන. ඒතර මානසික ක්‍රියාකාරීත්වයට තමයි අතනත් අපි චිත්තානුපස්සනාව කියලා අවධානය යොමු කරන්නේ මානසික ක්‍රියාකාරීත්වයට. මානසික ක්‍රියාකාරීත්වයට සහ මනෝභාවයට. එතකොට අවසානයේ අපිට පංචස්කන්ධ හැටියට ක්‍රියා දැන් රූපස්කන්ධේ විතරනේ අපිට රළු දෙයක් හැටියට තියෙන්නේ. එතකොට අනිත් ඔක්කොම වේදනා සංඥා සංඛාර විඥාන මේ ඔක්කොම නාමස්කන්ධ. එතකොට ඒවා ඉතා සූක්ෂමයි. එතකොට මේ නාමස්කන්ධය තුල ගොඩනැගෙන තව එක ධර්මතාවයක් තමයි උපාදානස්කන්ධය කියන්නේ. එතකොට මේ උපාදානස්කන්ධය බිඳින්න නම් ඒක කුමක් මතද පදනම් වෙලා තියෙන්නේ එතන බිඳින්න ඕනේ. දැන් අපි කලින් කිව්ව එකයි මේකයි පරස්පර නැහැ. කලින් කිව්වෙත් ඕකම තමයි. අපේ අපේ සිත කුමක් මතද දැන් මේ මේ මේ තෘෂ්ණාව ගොඩ නැගෙන්නේ. දැන් කාන්තාව දැක්කහම කාන්තාව ගැනයි මේ රාගය ඇති වෙන්නේ කියලා හිතුණාට ඇත්තට මේක මේ අපි මනසින් මේ සිතන දේවල් මතයි. අපේ අවිද්‍යාව මත අපේ සංකල්ප මතයි ගොඩ නැගෙන්නේ. එතකොට මේ අවිද්‍යාව දුරු කරලා ඒ සංකල්ප ටික වෙනස් කළාන් පස්සේ එතන බිඳිලා යනවා. එතනට පදනමක් නැතුව යනවා. අර අර ගොඩ නැගිච්ච සරාගී සංකල්පනාවට පදනමක් නැතුව අන්න ඒ දෙයම තමයි අපි මෙතනත් කරන්න ඕන නැත්තේ. අර උපාදානයට පදනමක් තියෙන තාක්කල් උපාදානය ගලවන්න බෑ. උපාදානය අනිත්‍යයි කියලා කොච්චර දැක්කවමත් මේක ගලවන්න බෑ උපාදානයට පදනමක් තියෙන තාක්කල්. උපාදානයට පදනම හැටියට ගන්නා දේ ඒක નિસරු දෙයක් බව අපි ප්‍රඥාවෙන් දැක ගන්න උත්සාහ කරනවා. එතකොට අපිට තේරෙන්න ගන්නවා මෙතන උපාදානය කරලා යුතු තරම් දෙයක් නෑ. අන්න එතන තමයි නිබ්බින්දති කියන්නේ. දැන් නිබ්බින්දති කියන වචනය සිංහලට පරිවර්තනය කරන්නේ කලකිරෙයි කියලා. ඉතින් ඒක ඉස්සර කාලේ හැටියට ඒ අර්ථකථනය નિවැරදි වෙන්න පුළුවන්. හැබැයි අද භාවිතයත් එක්කලා කලකිරෙයි කියන වචනය එච්චරම මිනිස්සුන්ට ඒකේ අදහස හරියට යන්නේ නැහැ. ඊට වඩා හොඳයි ඒ නිබ්බින්දති කියන pāli වචනේ සංස්කෘත වචනේ ගත්තාම නිර්වින්දති. නිර්වින්දති කියන්නේ විඳින්නේ නැහැ. ඇයිද විඳින්නේ නැත්තේ? එහෙම විඳින්න තරම් වැදගත්කමක් දකින්නේ දැන් මේක විඳින තාක් කල්නේ උපාදාන කරන්නේ අල්ලගන්න උත්සාහ කරන තියාගන්න උත්සාහ කරන්නේ ආස්වාදනය කරන නිසානේ එහෙම ආස්වාදය කරන්න තරම් දෙයක් වටිනාකමක් ඒකේ පේන්නේ ප්‍රඥාව අවදි වෙනකොට එතකොට දැන් මේ මේ උපාදාන කරන්න තිබිච්ච පදනමයි එතන ගිලිහෙන්නේ එතකොට අපේ ප්‍රඥාව අවදි අවදි කරමින් ඒකයි අපි කරන්නේ. එහෙමයි සර්.